ඔබ බීරෙක් වගේ ඇසිරියන් කියලා තියෙන හොඳට කර්ම හේති. චක්කු මාසේ යතාන්දෝ සෝතවා බදිරෝ යත. ඉතින් මේ ක්‍රමයේ කරන්න ගිය ගම ඇහුණට මොකද නෑ වුණා වගේ කතා කරන්න පුළුවන් වුණාට ගොල්ලෙක් වගේ බලාගෙන හිටියාම ලෝකයා කියන්නේ නෝන්දලයි කියලා. ලෝකයා කියන්නේ බය අඩුයි කියලා. ලෝකෙන් කියන්නේ පට ප්‍රශ්න පල්ලනවා. ලෝකයා කියන්නේ ආත්මార్థකාමී වෙනවා.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 ඒ කතාවට කලින් තමන්ගේ සංකල්ප තමන්ගේ ආර්ථික වෘත්ති සදා ගන්නවා කියන එක තමන්ගේ යෝග ජීවිතයේ වගකීම් බව තේරුම් ගතට පස්සේ ඒ මනුෂ්‍යයාට එන භාරය ධූරය භාර ධූරය හිතා ගන්න බෑ මොකද ඒ තරම්ම තමන් ඇතුලෙන් කිට්ටුනේ අසගෙන ඉන්න කට්ටිය ඇඟට නොදැනි මේකට බාධා කරනවා අනේ මේ මිනිස්සු වෛරයෙන් එහෙම නෙමෙයි කරන්නේ ඒ මිනිස්සු මේ තරහින් එහෙම නෙමෙයි කරන්නේ. මේ මැනර්ස් එහෙම නැත්නම් අපේ ආචාර ධර්ම එහෙම නැත්නම් අපි මේ ඇයි හොඳයි කියලා මේ නාන කොටත් ළඟට ඇවිල්ලා නානවද කියලා අහනවා. ඌ කිව්වේ නැත්නම් අම්මෝ එයාට මේ ඇයි හොඳයි යක්වත් නැහැ කතා කරලා කතා කරන්නේ නැහැ කියලා තමයි. ඉතින් නාන හින්දා නින්නම් වගේ පේන්නේ. ඔක අහන්න දෙයක් තියෙනවා ඒක ඇහුවේ නැත්නම් එහෙම මොකද මොකද වගේ. උදේට නැගලා good morning කිව්වේ නැත්නම් ආ ඉතින් අවුල්. හන්දෑර good evening කිව්වේ නැත්නම් ඒත් අවුල්.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 ওই තමයි ඔය ආචාර සමාචාර පවත්වන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරන යෝගාවචරයේ මේ ඇතුළත කතාව පිළිබඳව වග වෙන්න පටන් අරගත්තොත් ඊමණස ඇතුළට නැමෙන්න පටන් අරගත්තොත් ඒකෙන් කියන්න පුළුවන් එතන ඉඳලා තමයි මේ පෞරුෂත්ව වෙනස තමංග රුචිජකම් වල වෙනස වෙන්න පටන් ගන්න. පිටත කතාව ඇදිල්ලෙන් නෙවෙයි. පිටත කතාව හදන්න අපිට කම්පැනි එකට බාර දෙනවා.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 එනවා මේ මේ පාර්ලිමේන්තුවේ ඡන්ද දීලා ජනතාවට අවිල්ලා කියනවා නෑ මම නම් මෙන්න මේ මතදාරි කියලා කියනකොට කදාකත් කැමරාවට මුණ දෙන්නේ. එයාගේ ඒ බොරුව කියන අනවුන්සර් අනවුන්ස් කරනකොට හරියටම කැමරාව අල්ලලා පෙන්නලා තියෙන කොච්චර ඔමරි කරනවාද කියලා කැමරාවෙන් පිටපයින්. වෙනම විනාඩි 5ක ෆිල්ම් එකක් හදලා තියෙනවා ජීවබුරු කිව්වත් කටබුරු කියන්නේ නැතුව බැද්ද මොකද්ද කතාව තියෙන්නේ. ඇඟෙන් එළියට එනවා